بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි ألف لام را تلك آيات الكتاب المبين الله قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين මෙය සත්‍ය අසත්‍ය පැහැදිලි කරන ධර්ම ග්‍රන්ථයේ වදන්ය. නුඹලාගේ වටහා ගැනීම පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුරානයේ කියවීම යනුවෙන් පහල කළෙමු. නබි මුහම්මද් මීට පෙර නුඹ මේ දේවල් ගැන කිසිසේත්ම නොදැන සිටි අයගෙන් කෙනෙකුව සිටියේද මෙම කුරානය නුඹට පහල කිරීමෙන් ඊතා වැදගත් වූ තාන්ත අපි නුඹට පවසන්නෙමු إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا إني رأيت أحد عشر كوكبا والشمس والقمر والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم පියාණනි සිහිනෙන් මම තාරකා 11කුත් ඉරත් සඳත් දුටුවෙමි. ඔවුන් මට සුජූද් එනම් নমස්කාර කරනු දුටුවෙමි. යනුවෙන් යූසුෆ් ඔහුගේ පියාණන්ට කීවනම මාගේ පුතණුවනි නුඹගේ සිහිනය ගැන නුඹගේ සහෝදරයන්ට නොපවසව. එසේ වීනම් ඔවුන් නුඹට විරුද්ධව කුමන්ත්‍රණය කරනු ඇත. සැබවින්ම ෂයිතන් මිනිසාගේ ප්‍රකට සතුරාය. එසේම නුඹ සිහිනෙන් දුටු පරිදි නුඹගේ පරමාධිපති ඔහුගේ කාර්යයට නුඹ තෝරා ගනු ඇත. තවද ඔහු නුඹට සිද්ධීන් පිළිබඳ පූර්ණ අවබෝධය ලබා දෙනු ඇත. නුඹේ මුතුන් මිත්තන් දෙදෙනා වූ ඉබ්‍රාහීම් සහ ඉස්හාක් වෙත මීට පෙර ඔහු එම ආශිර්වාදයේ පිරිනැමූ අන්දමටම නුඹටත් යහූගේ දරු පවුලටත් ඔහුගේ ආශිර්වාදය පිරිනමනු ඇත. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය لقد كان في يوسف وإخوته آيات للسائلين إذ قالوا ليوسف وأخوه أحب إلى أبينا منا ونحن عصبة إن أبانا لفي ضلال مبين اقتلوا يوسف أو اطرحوه أرضا يخل لكم وجه أبيكم يخل لكم وجه أبيكم وتكونوا من بعده قوما صالحين قال قائل منهم لا تقتلوا يوسف وألقوه في غيابة الجب وألقوه في غيابة الجب يلتقطه بعض السيارة يلتقطه بعض السيارة إن كنتم فاعلين قالوا يا أبانا ما لك لا تأمنا على يوسف وإنا له لناصحون أرسله معنا غدا يرتع ويلعب وإنا له لحافظون සැබවින්ම යූසුෆ් සහ ඔහුගේ සහෝදරයින් ගැන මේ කතාවෙහි විමසන්නට සංඥා තිබේ. අප සමූහයක් වුවද අපගේ පියාට අපට වඩා යූසුෆ් සහ ඔහුගේ සහෝදරයා ඊටා මනාප විය. සැබවින්ම අපේ පියා පැහැදිලි ලෙසින්ම වරදෙහි යයි ඔවුන් කීවග සිහියට නගව. මේ නිසා යූසුෆ් මරා දමව. නැතහොත් නුඹලාගේ පියාගේ අවධානය තනිකරම නුඹලා වෙත යොමු වන විදිහට ඔහු කිසියම් තැනකට විසිකර දමව. ඉන්පසුව නුඹලාට දැහැමි ජනයින් විය හැක්කාහුය. නුඹලා යූසුෆ්ව මරා නොදමව. නුඹලා ඔහුට කිසියම් දෙයක් කළ යුතුය නම් ඔහු අඳුරු ලිඳකට තල්ලු කර දමව. අසලින් යන කිසියම් තවලමක් ඔහු එයින් ගොඩගනු ඇතැයි ඔවුන්ගෙන් කෙනෙක් කීවේය. අපගේ පියාණනි යූසුෆ් සම්බන්ධයෙන් නුඹ අප කෙරෙහි විශ්වාස නොකරන්නේයයි. අපිද ඔහුට යහපත පතන්නවුන් වෙමුයි. ඔහු කීවෝය. ඔහුට විනෝද වීමටත් කෙලිදෙලෙන් කාලය ගත කරන්නටත් හෙට ඔහු අප සමග එවනු. සැබවින්ම අපි ඔහු හොඳින් රැකබලා ගන්නෙමු. قال إني ليحزنني أن تذهبوا به وأخاف أن يأكله الذئب وأخاف أن يأكله الذئب وأنتم عنه غافلون قالوا لئن أكله الذئب ونحن عصبة إنا إذا لخاسرون فلما ذهبوا به وأجمعوا أن يجعلوه في غيابة الجب وأوحينا إليه لتنبئنهم بأمرهم هذا وهم لا يشعرون ඇත්තෙන්ම නුඹලා ඔහු බැහැරගෙන යෑම මා ශෝකයට පත් කරවන්නකි. නුඹලා ඔහු ගැන නොසලකිල්ලෙන් සිටින විට ඌර්කයක ඔහු කා දමාවියයි මම බිය වෙමි. ඔහු එනම් පියතුමා කීවේය. අප සමූහයක් ලෙස සිටින විට ඌර්කයා ඔහු කා දමයි නම් අපි සැබවින්ම පරාජිතයෝ වන්නෙමුයි. ඔහු කීහ. ඔවුන් යූසුෆ් බැහැරගෙන ගොස් ඔහු අඳුරු ළිඳක් තුලට විසිකර දැමීමට ඔහු තීරණය කළහ. ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන ඔවුන් නොදැනුවත්වම නුඹ ඔවුන්ට දැනුම් දෙනුයි අපි යූසුෆ්ට හෙළිදරව් කළෙමු. وجاءوا أباهم عشاء يبكون قالوا يا أبانا إنا ذهبنا نستبق وتركنا يوسف وتركنا يوسف عند متاعنا فأكله الذئب وما أنت بمؤمن لنا ولو كنا صادقين وجاءوا على قميصه بدم كذب قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل والله المستعان على ما تصفون وجاءت سيارة فأرسلوا واردهم فأدلى دلوه قال يا بشرى هذا غلام وأسروه بضاعة والله عليم بما يعملون وشروه بثمن بخس دراهم معدودة وكانوا فيه من الزاهدين හිරු බැස ගිය පසු ඔව්හු හඬා වැළපෙමින් තම පියා වෙත ආපසු පැමිණියහ. අපගේ පියාණනි, අප දිවීමේ තරඟවල යෙදී සිටියෙමු. අපේ බඩු අසල යූසුෆ් නතර කර ගියෙමු. ඒ අවස්ථාවේදී මූර්ඛයෙක් ඔහු කා දැමුවේය. අප ඇත්ත කතා කළත් නුඹ අප විශ්වාස කරන්නේ නැත යයි අපි දනිමුයි ඔව්හු කීහ. තවද ඒ සඳහා සාක්ෂි වශයෙන් ඔව්හු බොරු ලේ සහිත ඔහුගේ කමිසය ගෙන ආහ. මෙය ඇසූ පියා නැත නුඹලාගේ දුෂ්ට ආත්ම මෙම සාපරාධී ක්‍රියාව නුඹලාට සුළුපටු දෙයක් බවට පත් කර ඇත එනිසා යහපත් ඉවසීමේ තවද නුඹලා ගොතා කියන දෑ ගැන මට උදව් විය හැක්කේ අල්ලාහට පමණි ඔහු එනම් පියතුමා කීවේය. තවද එතැනට තවලමක් ආවේය. ඔව්හු තම දිය අදින්නා එහි යැවූහ. එවිට ඔහු තම පණිට්ටුව ළිඳට බැසුවේය. එහි යූසුෆ් සිටිනු දැක සුභාරංචියා මෙන්න ගැටවරයෙක් යයි ඔහු හඬ නගා කෑගැසුවේය. ඔහු ළිඳේ සිට ගොඩටගත් විට ඔහු ඔහු වෙළඳ භාණ්ඩයක් ලෙස සංගවාගත්හ. නමුත් අල්ලා ඔවුන් කරන දෑ හොඳ හැටි දැන සිටියේය. පසුව ඔවුහු ඊටමත් සුළු මිලකට දිරහම් ස්වල්පයකට ඔහුව එනම් යූසුෆ විකුණා දැමුවහ. ඔවුහු ඔහු සඳහා ලොකු මිලක් අපේක්ෂා නොකළහ. وقال الذي اشتراه من مصر لامرأته أكرمي مثواه أكرمي مثواه عسى أن ينفعنا أو نتخذه ولدا وكذلك مكنا ليوسف يوسف في الأرض ولنعلمه من تأويل الأحاديث والله غالب على أمره ولكن أكثر الناس لا يعلمون ولما بلغ أشده آتيناه حكما وعلما وكذلك نجزي المحسنين මොහු ගැන කාරුණිකව කටයුතු කරව. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකිය. නැතිනම් අපි ඔහු අපගේ පුත්‍රයා වශයෙන් හදා වඩා ගනිමුයි. මිසර දේශයේහි ඔහු එනම් යූසුෆ් මිලටගත් තැනැත්තා තම බිරිඳ අමතා කීවේය. මෙසේ යූසුෆ්ට මිහි පිට තහවුරු වීමටත් සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය ඔහුට අපි ඉගැන්වීමටත් අපි මඟ සකස් කළෙමු. තමා එනම් අල්ලාහගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අල්ලාහට පූර්ණ බලය ඇත. මිනිසුන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. යූසුෆ් වැඩිවියටපත් වූ කලෙහි අපි ඔහුට නිගමනවලට එළඹීමේ හැකියාවත් ඥානයත් පිරිනැමුවෙමු. අප යහපත් ජනයාට තිලින පිරිනමන්නේ මේ අයුරිනි. وراودته التي هو في بيتها عن نفسه وغلقت الأبواب وقالت هيت لك قال معاذ الله إنه ربي أحسن مثواي إنه لا يفلح الظالمون ولقد همت به وهم بها لولا أن رأى برهان ربه كذلك لنصرف عنه السوء والفحشاء إنه من عبادنا المخلصين واستبق الباب وقدت قميصه من دبر وألف يا سيدها لدى الباب قالت ما جزاء من أراد بأهلك سوءا إلا أن يسجن إلا أن يسجن أو عذاب أليم ඔහු රැඳී සිටි නිවසේ ඈ ඔහු පොළඹවා ගැනීමට තැත් කළාය. තවද ඇය දොරවල් වසා දමා මෙහි එන්නේයි ඔහුට කීවාය. මම අල්ලාහ්ගේ රැකවරණය පතමි. මාගේ පරමාධිපති මාගේ නිවහන ඊටා ලස්සන කර දී ඇත. එසේනම් මා මේ අන්දමින් අනාචාරයේ යෙදිය යුතුද? සැබවින්ම අපරාධකාරයින් කිසිදාක ජය නොලබන්නේයයි ඔහු එනම් යූසුෆ් පවසා සිටියහ. තවද ඇය ඔහු දෙසට ගමන් කළාය. තම පරමාධිපතිගේ පැහැදිලි සංඥාව ඔහු දැක නොතිබුණේ නම් ඔහුද ඇය දෙසට ගමන් කරන්නට තිබුණි. අවිනීතකම සහ අසභ්‍යකම ඔහුගෙන් බැහැර කිරීම සඳහා අපි මෙය එසේ කළෙමු. සැබවින්ම ඔහු තෝරා ගනු ලැබූ අපගේ ගැත්තන්ගෙන් කෙනකි. ඉන්පසු ඔවුන් දෙදෙනා එකිනෙකා අභිබවමින් දොරටුව දෙසට වේගයෙන් ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද්දාය. දොරටු ආසලදී ඇගේ ස්වාමියා ඔවුන් දෙදෙනාට මුණ ගැසුණි. ඔහු දුටු ඇය හඬමින් ඔබගේ බිරිඳට නපුරු සිතුවායට සිරගය හෝ වේදනීය දඩුවම මිස කවර පළ විපාකයක් දැයි ඇසුවාය. قال هي راودتني عن نفسي وشهد شاهد من أهلها إن كان قميصه قد من قبل فصدقت وهو من الكاذبين وإن كان قميصه قد من دبر فكذبت وهو من الصادقين فلما رأى قميصه قد من دبر قال إنه من كيدكم إن كيدكن عظيم يوسف أعرض عن واستغفري لذنبك إنك كنت من الخاطئين ඇය මා පෙළඹවීමට තැත් කළායයි ඔහු එනම් යූසුෆ් කීවේය. ඔහුගේ කමිසය ඉදිරිපසින් ඉරී ගොස් තිබේ නම් ඇය ඇත්ත කතා කරන්නේය. තවද ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකුයයි ඇගේ පවුලේ සාක්කිකරුවෙක් සාක්ෂි දුන්නේය. ඔහුගේ කමිසය පිටුපසින් ඉරී ගොස් තිබෙන්නේ නම් ඇය බොරු කියන්නේය. ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකු වේයයි සාක්කිකරු කීවේය. ඔහුගේ කමිසය පිටුපසින් ඉරි ගොස් තිබෙන බව දුටු විට මෙය ගැහැණුන් වන නුඹලාගේ කපටි උපායන්ගෙන් එකකි. ඇත්තෙන්ම නුඹලාගේ උපායවල් ඊතා කපටියයි. ඔහු එනම් ඇගේ සැමියා කියා සිටියාය. යූසුෆ් මෙය අතහැර දමන්න. තවද නුඹ නුඹගේ පාපයට ක්ෂමාව ඉල්ලා සිටියු. සැබවින්ම නුඹ වරදකාරයන්ගෙන් කෙනෙකියයි ඇගේ සැමියා තවදුරටත් කීවේය. وقال نسوة في المدينة امرأة العزيز تراود فتاها عن نفسه قد شغفها حبا إنا لنراها في ضلال مبين فلما سمعت بمكرهن أرسلت إليهن وأعتدت لهن متكأ وأعتدت لهن متكأ وآتت كل واحدة منهن سكينا وآتت كل واحدة منهن عليهن سكينا وقالت اخرج عليهن فلما رأينه فلما رأينه أكبرنه وقطعن أيديهن وقلن حاش لله ما هذا بشرا إن هذا إلا ملك كريم අසීස්ගේ බිරිඳ එනම් නගරයේ ප්‍රධානියාගේ බිරිඳ ඇගේ නිවැසි තරුණයා සමග ආලයෙන් මත් වී සිටින නිසා ඔහු පොළඹවා ගැනීමට තැත් කරනවා. පැහැදිලිවම ඇය වරදෙහි බව අපි සිතනවායයි නගරයේ කාන්තාවෝ කීහ. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇයට ඇසුණු විට ඇය ඔවුන්ට තම නිවසට ඇරයුම් කළාය. තවද ඔවුන්ට හාන්සිපුටු සහිත ශාලාවක භෝජන සංග්‍රහයක්ද පිළියෙල කළාය. එවිට ඔවුන්ගෙන් එක්කෙනා අතට පිහියක් බැගින් දුන්නාය. පසුව ඔවුන් පළතුරු කැපීමෙහි යෙදී සිටින විට ඔවුන් හමුවට යනුයි යූසුෆ්ට ඇය කීවාය. "ඔව්හු එනම් කාන්තාවෝ ඔහු දුටු විට ඔහු ගැන තදින් ආශ්චර්යමත් වූහ. ඔව්හු ඔවුන්ගේම අත් කපාගත්හ. තවද අල්ලා ඊතා සුවිසුද්ධයි. මොහු මිනිසෙකු නොවේ. මොහු උතුම් මලක්වරයෙකු මිස මිනිසෙකු නොවේ. මහත් පුදුමයෙන් ඔව්හු පවසා සිටියහ. قالت فذلكن الذي لمتنني فيه ولقد راودته عن نفسه فاستعصم ولئن لم يفعل ما آمره ليسجنن وليكون من الصاغرين قال رب السجن أحب إلي مما يدعونني إليه وإلا تصرف عني كيدهن أصب إليهن وأكن من الجاهلين فاستجاب له ربه فصرف عنه كيدهن إنه هو السميع العليم ثم بدا لهم من بعد ما رأوا الآيات ليسجننه حتى حين නුඹලා ඔහු ගැන මට චෝදනා කළ පුද්ගලයා තමයි මේ. සැබවින්ම ඔහු වරදට පොළඹවා ගැනීමට මම අපේක්ෂා කළෙමි. නමුත් ඔහු බේරි ගියා. මා ඔහුට අනකල දෑ ඔහු නොකලේ නම් සැබවින්ම ඔහු සිර කරනු ලැබේ. තවද ඔහු නින්දාවටද පත් කෙරෙනු ඇතැයි ඇය කීවාය. මාගේ පරමාධිපති ආනනි ඔවුන් මට ඇරයුම් කරන එම දෙයට වඩා සිරගත වීමට මම කැමැත්තෙමි. ඔවුන්ගේ කූට උපාය වලින් ඔබ මා මුදා නොගන්නේ නම් මා ඔවුන්ගේ උගුලට හසුවන්නට පුළුවන්. තවද මෝඩයින්ගෙන් කෙනෙකු බවට පත්වන්නටද පුළුවනයි. ඔහු එනම් යූසුෆ් කීය. එවිට ඔහුගේ පරමාධිපති ඔහුගේ ප්‍රාර්ථනය අනුමත කළේය. ඔවුන්ගේ වංචාවෙන් ඔහු වැළක්වූයේය. සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය. පසුව ඔහුගේ නිදොස්භාවය ගැනත් තම ස්ත්‍රියගේ වරද ගැනත් පැහැදිලි සාක්ෂි දුටු විට ඔහු කලකට සිරගෙට යැවීම සුදුසුයයි ඔවුන්ට හැඟී ගියේය. ودخل معه السجن فتيان قال أحدهما إني أراني أعصر خمرا وقال الآخر إني أراني أحمل فوق رأسي خبزا أحمل فوق رأسي خبزا تأكل الطير منه نبئنا بتأويله إنا نراك من المحسنين قال لا يأتيكما طعام سبقانه إلا نبأتكما بتأويله إلا نبأتكما بتأويله قبل أن يأتيكما ذلكما مما علمني ربي إني تركت ملة قوم لا يؤمنون بالله وهم بالآخرة وهم بالآخرة هم كافرون واتبعت ملة آبائي إبراهيم وإسحاق ويعقوب ما كان لنا أن نشرك بالله من شيء ذلك من فضل الله علينا وعلى الناس ولكن أكثر الناس لا يشكرون ඔහු සමග තරුණයන් දෙදෙනෙක් සිරගෙට ඇතුළු වූහ. දවසක් දා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් මම මිදි මිරිකණු සිහිනෙන් දුටිමියයි කීවේය. අනික මාගේ හිස මත රොටි උසුලාගෙන යන අතර කුරුල්ලන් එයින් කන බව මම සිහිනෙන් දුටිමියයි කීවේය. එහි තේරුම අපට ප්‍රකාශ කරව. යහපත් පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස අපි නුඹ දකිමුයි ඔවුන් දෙදෙනා යූසුෆ්ට කීවේය. නුඹලා දෙදෙනාට ලැබෙන ආහාර නුඹලා වෙතනු එන්නේය. නුඹලා දෙදෙනා වෙත එය පැමිණෙන්නට පෙර එය එනම් එම සිහිනයේ අර්ථය නුඹලා දෙදෙනාට මම ප්‍රකාශ කරමි. එය මාගේ පරමාධිපති මට ඉගෙන් වූ දෙයිනි. අල්ලා කෙරෙහි විශ්වාසය නොකරනා වූ ජනතාවගේ මාර්ගය සැබවින්ම මම අතහැර දැමුවෙමි. තවද ඔව්හු පරමාන්ත දිනය ප්‍රතික්ෂේප කරන්නාහුයයි ඔහු එනම් යූසුෆ් කීවේය. මාගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම්, ඉස්හාක් සහ යාකූබ් යන අයගේ මාර්ගය මම අනුගමනය කරමි. අල්ලාහට වෙනත් කිසිවක් හෝ කිසිවෙකු අප ආදේශ කිරීමට අපට සුදුසු නැත. මෙය අල්ලාහ අප වෙත සහ සියලු ජනයා වෙත පිරිනමා ඇති දායාදයකි. අල්ලාහ් අප ඔහුගේ ගැත්තන් බවට මිස වෙනත් කිසිවෙකුගේ ගැත්තන් බවට පත් කර නැත. නමුත් බොහෝ ජනයා කෘතඥ නොවේති. يا صاحبي السجن أأرباب متفرقون خير أم الله الواحد القهار ما تعبدون من دونه إلا أسماء سميتموها إلا أسماء سميتموها أنتم وآباؤكم أن الله بها من سلطان إن الحكم إلا لله أمر ألا تعبدوا إلا إياه ذلك الدين القيم ولكن أكثر الناس لا يعلمون يا صاحبي السجن أما أحدكما فيسقي ربه خمرا وأما الآخر فيصلب فتأكل الطير من رأسه قضي الأمر الذي فيه تستفتيان وقال للذي ظن أنه ناج منهما اذكرني عند ربك فأنساه الشيطان ذكر ربه فلبث في السجن بضع سنين මාගේ සහෝදර සිරකරුවන් දෙදෙන යහපත් වන්නේ විවිධ දෙවිවරුන් සිටීමද නැතිනම් ඒකාන්ත වූ ਸਰව බලධාරී අල්ලාහගේ පැවැත්මද ඔහු හැර නුඹලා නැමදුම් කරන්නේ නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද ඔවුන්ට නම් ආරූඪ කරගත් නාමයන් ඇති අය මිස නැත ඒ ගැන කිසිම සාධකයක් අල්ලා පහල කර නැත. පරමාධිපත්‍යය අල්ලාහට හැර වෙනත් කිසිවෙකුට නැත. ඔහු හැර වෙනත් කිසිවෙකුට නුඹලා නැමදුම් නොකළ යුතුයයි. ඔහු අනකර ඇත. ඍජු මාර්ගයේයි. නමුත් ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති. මාගේ සහෝදර සිරකරුවන් දෙදෙනා නුඹලාගේ සිහිනවල තේරුම මෙයයි. නුඹලාගෙන් කෙනෙක් තම ස්වාමියාට මිසරයේ රජුට වයින් පිළිගන්වයි. අනේකා කුරුසියේ දමා ඇන ගසනු ලබයි. එවිට කුරුල්ලන් ඔහුගේ හිස කනවා ඇත. නුඹලා දෙදෙනා විමසා සිටි කාරණය එසේ තීන්දුව කර ඇත. ඉන්පසු එම සිරකරුවන් දෙදෙනාගෙන් නිදහස් වනු ඇතැයි ඔහු සිතූ අය අමතා. නුඹගේ ස්වාමියා එනම් මිසරයේ රජුට මා ගැනත් සඳහන් කරනුයි කීවේය. නමුත් ඔහුගේ ස්වාමියාට සඳහන් කිරීම ෂයිතන් ඔහුට අමතක කළේය. මේ නිසා ඔහු යූසුෆ් වසර ගණනාවක් සිරගතව සිටියේය. وقال الملك إني أرى سبع بقرات سمان يأكلهن سبع عجاف يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات يا أيها الملأ أفتوني في رؤياي إن كنتم للرؤيا تعبرون قالوا أضغاث أحلام وما نحن بتأويل الأحلام بعالمين وقال الذي نجا منهما وادكر بعد أمة أنا أنبئكم بتأويله فأرسلون يوسف أيها الصديق أفتنا في سبع بقرات سمان يأكلهن سبع عجاف يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات وأخر يابسات لعلي أرجع إلى الناس لعلهم يعلمون පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිනුද තවද සාරවත් ධාන්‍ය කරල් හතක් සහ වෙනත් වියලි කරල්ද මම සිහිනෙන් දුටිමි ප්‍රධානියනි නුඹලා සිහින පලාපල කීමෙහි දක්ෂයින් නම් මාගේ සිහිනයේ තේරුම කියා දෙනොයි. දිනක් රජතුමා කීවේය. මේවා ව්‍යාකූල සිහින වේ. එවැනි සිහින තේරීම අපි නොදනිමුයි. ඔව්හු පිළිතුරු දුන්හ. එවිට එම සිරකරුවන් දෙදෙනාගෙන් නිදහස් වූ අය කලකට පසු යූසුෆ් පිළිබඳව සිද්ධියක් මතක් වී මම නුඹලාට එහි තේරුම ප්‍රකාශ කරන්නෙමි. එයින් මා සිරගේ සිටින යූසුෆ් වෙත යවනු මැනවයි කීවේය. යූසුෆ් වෙත ගිය ඔහු මෙසේ කීවේය. සත්‍යවාදී වූ යූසුෆ් පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිමත් අමු ධාන්‍ය කරල් සතකුත් වෙනත් වියලි ධාන්‍ය කරල් සතකුත් සිහිනෙන් දැකීමේ අර්ථය කියා දෙනු මැනව. මා ජනයා වෙත ආපසු ගිය විට ඔවුන් එය තේරුම් ගනු ඇත. قال تزرعون سبع سنين دأبا فما حصدتم فذروه في سنبله إلا قليلا مما تأكلون ثم يأتي من بعد ذلك سبع شداد يأكل ما قدمتم لهن إلا قليلا إلا قليلا مما تحصنون ثم يأتي من بعد ذلك عام فيه يغاث الناس وفيه يعصرون නුඹලා අනුපිළිවෙලින් අවුරුදු 7ක් පුරා පොළවේ වගා කටයුතු කරනු ඇත. මෙම අවුරුදු 7ක කාල සීමාව තුල නුඹලා නෙලා ගන්නා අස්වැන්නෙන් නුඹලාගේ ආහාරයට ප්‍රමාණවත් වන ධාන්‍ය ටික හැර අනෙක්වා එම කරල් වශයෙන්ම තිබෙන්නට ඉඩ හරිනු. මීට පෙර නුඹලා පිළියෙල කළ දය නුඹලා ඉදිරි කරන ස්වල්පය හැර කාදමන දරුණු අවුරුදු 7 ඉන් පසු එළඹෙන්නේය. පසුව ජනයාට අධික වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබන වසරක් එළඹෙනු ඇත. එවිට ඔවුන් එහිදී මිදිසාරය මිරිකා ගනු ඇත. وقال الملك ائتوني به فلما جاءه الرسول قال ارجع إلى ربك فاسأله ما بال النسوة اللاتي قطعن أيديهن إن ربي بكيدهن عليم قال ما خطبكن إذ راوتن يوسف عن نفسه قلنا حاش لله ما علمنا عليه من سوء قالت امرأة العزيز الآن حصحص الحق أنا راودته عن نفسه أنا راودته عن نفسه وإنه لمن الصادقين ذلك ليعلم أني لم أخنه بالغيب وأن الله لا يهدي كيد الخائنين ඔහුව එනම් යූසුෆ්ව මා වෙත රැගෙන එන්නයි රජතුමා කිවේය. නමුත් රාජකීය දූතයා ඔහු වෙත පැමිණි විට නොබේ ස්වාමියා වෙත ආපසු ගොස් ඔවුන්ගේ අත් කපාගත් ගෑනුන්ගේ සිද්ධිය ගැන ඔහුගෙන් අසමි. සැබවින්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ කූට උපක්‍රම ගැන මැනවින් දනියයි ඔහු එනම් යූසුෆ් කීවේය. නුඹලා ඔහු එනම් යූසුෆ් පොළඹවා ගන්නට උත්සාහ කළ අවස්ථාවේදී නුඹලාට කුමක් වීදයි ඔහු එනම් රජතුමා ගැහණුන්ගෙන් ප්‍රශ්න කළේය. හාෂලිල්ලා අල්ලා අප ආරක්ෂා කරත්වා ඔහු තුල කිසිම නරකක් අපි නොදනිමුයි ඔහු කිහ. එවිට සත්‍ය දැන් හෙළිවී ඇත. ඔහු පොළඹවා ගැනීමට වෑයම් කළේ මමයි. සැබවින්ම ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකුයයි අල් අසීස්ගේ භාර්යාව කිවාය. එය එනම් පරීක්ෂණයෙන් මා අදහස් කළේ මා ඔහු එනම් අල් අසීස්ට ඔහු නැති තැන ද්‍රෝහිකමක් නොකළ බවත් අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කූට උපායන්ට මග නොපෙන්වන බවත් ඔහු දැනගන්නා පිණිසයි යූසුෆ් කීවේය වමා උබර්රිඋ නෆ්සී ඉන්නන් නෆ්ස ලඅම්මාරතුම් බිස්සූ ඉල්ලා මා රහිම රබ්බී إن ربي غفور رحيم وقال الملك ائتوني به أستخلصه لنفسي فلما كلمه قال إنك اليوم لدينا مكين أمين قال اجعلني على خزائن الأرض إني حفيظ عليم وكذلك مكنا ليوسف في الأرض يتبوأ منها حيث يشاء نصيب برحمتنا من نشاء ولا نضيع أجر المحسنين ولأجر الآخرة خير للذين آمنوا وكانوا يتقون මා මාගේ ආත්මය පවින් නිදොස් කරමි. මාගේ පරමාධිපති දයාලුභාවයේ පෙන්වන අය හැර අන් අයගේ ආත්ම පවට පෙළඹෙන්නේමය. තවද මාගේ පරමාධිපති ක්ෂමාශීලීය අසීමිත කරුණාන්විතයයි ඔහු කීවේය. තනිකරම මාගේ බාරයෙහි තබා ගැනීමට හැකිවන පරිදි ඔහු මා වෙත රැගෙන එනුයි රජු කීය. එවිට ඔහු එනම් යූසුෆ් රජුට කතා කළ විට ඇත්තෙන්ම නුඹ අද අප අතර ගෞරවනීය කෙනකි. විශ්වාසවන්තයෙකි යයි ඔහු එනම් රජු කීය. රටේ සම්පත් සඳහා මා යොදවා ගන්න. සැබවින්ම මම ඒවා ආරක්ෂා කිරීමේ බාර දූරකම දන්නා ආරක්ෂකයෙකු වෙමි. ඔහු එනම් යූසුෆ් කීවේය. එහි Taman සිතූ තැනක අධිපතිකම් කිරීමට හැකිවන පරිදි මෙසේ අපි යූසුෆ්ට භූමියේ බලය ලබා දුන්නෙමු. අපි අභිමත කෙනෙකුට අපේ දායාදය පිරිනමන්නෙමු. තවද සිල්වත් ජනයාගේ තිලිනය අපි නිෂ්පල නොකරන්නෙමු. විශ්වාස කර බිය බැතිමත්ව හැසිරුණු අයට පරලොව ජීවිතයේ තිලින සැබවින්ම වඩා යහපත්ය. وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون ولما جهزهم بجهازهم قال ائتوني بأخ لكم من أبيكم ألا ترون أني أوفي الكيل وأنا خير المنزلين فإن لم تأتوني به فلا كيل لكم عندي ولا تقربون قالوا سنراود عنه أباه وإنا لفاعلون තවද යූසුෆ්ගේ සහෝදරයෝ මිසර දේශයට පැමිණ ඔහු වෙත ප්‍රවිෂ්ඨ වූහ. එවිට ඔවුන් ඔහු නොහැඳිනව සිටියේදී ඔහු යූසුෆ් ඔවුන් හැඳිනාගත්තේය. ඔහු ඔවුන්ට සපයා දිය යුතු ආහාර ද්‍රව්‍ය සපයා දුන් විට නුඹලාගේ පිය පාර්ශවයෙන් වූ නුඹලාගේ සුළු සහෝදරයා මා වෙත ගෙනේනු. මා සම්පූර්ණ මිම්මට මැනදෙන බවත් සත්කාරයන් අතුරින් හොඳම සත්කාරයා බවත් නුඹලා නුදුටු වෙහිදැයි ඔහු එනම් යූසුෆ් ඔවුන්ට කීය. නමුත් නුඹලා ඔහු මා වෙතට නොගෙනාවොත් නුඹලාට මා විසින් ධාන්‍ය මනිනු නොලැබේ. තවද නුඹලා මා ළඟට නොපැමිණිය යුතුය. ඔහු අප සමග එවන ලෙස ඔහුගේ පියාට අපි උපරිම වශයෙන් බලපෑම් කරන්නෙමු. අපි මෙය නිසකයෙන්ම කරන්නෙමුයි. ඔව්හු කීය. وقال لفتيانه جعلوا بضاعتهم في رحالهم لعلهم يعرفونها لعلهم يعرفونها إذا انقلبوا إلى أهلهم لعلهم يرجعون فلما رجعوا إلى أبيهم قالوا يا أبانا قالوا يا أبانا منع منا أَمَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَى أَخِيهِ مِنْ قَبْلِ فالله خير حافظا وهو أرحم الراحمين ධාන්‍ය සඳහා අපෙන් හුවමාරු කරගත් ඔවුන්ගේ බඩු ඔවුන්ගේ ගමන් මළු වලට රහසේ දමනු. ඔවුන් තම පවුලේ අය වෙත ආපසු ගිය විට එය දැනගෙන ඔවුන් ආපසු ඒමට හැකියයි. ඔහු එනම් යූසුෆ් ඔහුගේ සේවකයන්ට කීය. තම පියාණන් වෙත ඔවුහු ආපසු ගිය කලෙහි අපගේ පියාණනි මින් ඉදිරියට අපට ධාන්‍ය වළක්වන ලදී. එම නිසා අපට ධාන්‍ය ලබා ගනුවස් අපගේ සහෝදරයාත් අප සමග එවනු. සැබවින්ම අපි ඔහු රැක බලා ගනිමුයි කීහ. මීට පෙර ඔහුගේ සහෝදරයා ගැන මා නුඹලා විශ්වාස කළ සැටියෙන් මිස මා ඔහු ගැනත් නුඹලා විශ්වාස කරන්නේන්ද ආරක්ෂා කිරීමෙහිලා අල්ලාහ් අතිශ්‍රේෂ්ඨය. තවද ඔහු දයාලුවන්ගෙන් අති දයාලුයයි. ඔහු එනම් පියා කියා සිටියේය. ولما فتحوا متاعهم وجدوا بضاعتهم ردت إليهم قالوا يا أبانا ما نبغي هذه بضاعتنا ردت إلينا ونمير أهلنا ونحفظ أخانا ونزداد كيل بعير ذلك كيل يسير قال لن أرسله معكم حتى تؤتون موثقا من الله موثقا من الله لتأتنني به إلا أن يحاط بكم فلما آتوه موثقهم قال الله على ما نقول وكيل وقال يا بني لا تدخلوا من باب واحد وادخلوا وادخلوا من أبواب متفرقة وما أغني عنكم من الله من شيء إن الحكم إلا لله عليه توكلت وعليه فليتوكل المتوكلون ولما دخلوا من حيث أمرهم أبوهم ما كان يغني عنهم من الله من شيء إلا حاجة إلا حاجة في نفس يعقوب قضاها وإنه لذو علم لما علمناه ولكن أكثر الناس لا يعلمون ඔව්හු තම ගමන් මළු විවෘත කළ විට Taman හුවමාරු කළ Tamanගේ වෙළඳ භාණ්ඩද ඔවුන්ට ආපසු දී ඇති බව දුටුහ. පියාණනි අප මීට වඩා මොනවා බලාපොරොත්තු වන්නද? මෙන්න අපේ වෙළඳ භාණ්ඩ අපටම ආපසු දී තිබෙනවා. එනිසා අප සහෝදරයා සමග ආපසු ගොස් අපගේ පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන්නම්. අපි අපේ සහෝදරයාද හොඳින් රැක බලා ගන්නම්. ඔහු සඳහා තව ඔටුබරක් අපි වැඩිපුර ලබා ගන්නෙමු. එම අතිරේක ප්‍රමාණය පහසුවෙන්ම ලැබෙවි යයි ඔවුහු කීහ. වැළැක්විය නොහැකි හේතු නිසා නුඹලා අසරණ වූහොත් මිස ඔහු මා වෙත ආපසු රැගෙන එන බවට නුඹලා අල්ලාහගේ නමින් මට ප්‍රතිඥාවක් දෙනතෙක් මම ඔහු කිසිසේත් නුඹලා සමග නොයවමි යයි පියා කීවේය. එසේ ඔවුන් ප්‍රතිඥාව දුන් විට අප කියන දෑට අල්ලා බාරයයි ඔහු කීය. මාගේ දරුවනි මිසරයේ අගනුවරට එකම දොරටුවකින් ඇතුළු නොවනු වෙන වෙනම දොරටු වලින් ඇතුළු වනු අල්ලාහගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දයකින් මට නොබලා ගලවාගත නොහැකිය තීන්දුව අල්ලාහගෙන් මිස නැත ඔහු කෙරෙහිම මාගේ බලාපොරොත්තුව තබා ඇත තවද බලාපොරොත්තු වන්නෝ ඔහු කෙරෙහිම බලාපොරොත්තු තැබිය යුතුයයි ඔහු පියා තවදුරටත් කියා සිටියේ ඔවුන්ගේ පියා දුන් උපදේශ පරිදි ඔවුන් දොරටු කිහිපයකින් පිවිසුණු අවස්ථාවේදී යාකූබ්ගේ සිත් තුළ වූ අභිප්‍රාය ඉටුවීම මිස අල්ලාහ්ගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දෙයක් ඔවුන්ට වැඩක් සිදු නොකළේය. සැබවින්ම අප ඔහු එනම් යාකූබ්ට ඉගැන් වූ දෑ ගැන ඔහු දැනුම ඇත්තෙක් විය. එහෙත් ජනයින්ගෙන් වැඩි දෙනා මේ කාරණේ යථාර්ථය නොදනිති. ولما فلما دخلوا على يوسف آوى إليه أخاه قال إني قال إني أنا أخوك فلا تبتئس بما كانوا يعملون فلما جهزهم بجهازهم جعل السقاية في رحل أخيه جعل السقاية في رحل أخيه ثم أذن مؤذن ثم أذن مؤذن أيتها العير إنكم لسارقون قالوا وأقبلوا عليهم ماذا تفقدون قالوا نفقد صواع الملك ولمن جاء به ولمن جاء به حمل بعير وأنا به زعيم قالوا تالله لقد علمتم ما جئنا لنفسد في الأرض ما جئنا لنفسد في الأرض وما كنا سارقين قالوا فما جزاؤه إن كنتم كاذبين යූසුෆ් ඉදිරියට ඔවුන් පැමිණි විට ඔහු තම සහෝදරයා වැළඳගත්තේය. සැබවින්ම මම නුඹගේ නැති වුණු සහෝදරයාය. එහෙයින් ඔවුන් පෙර කළ දේවල් ගැන නුඹ ශෝක නොවනුයි කීවේය. ඔහු ඔවුන්ගේ බඩු පොදි පැටවීමට කටයුතු කරමින් සිටියදී පාන පාත්‍රය තමාගේ සොහයුරාගේ බඩු පොදියෙහි දැම්මේය. ඉන්පසුව කැඳවුම් කරුවෙක් තවලම් කරුවනි නුඹලා සොරුන්යයි කෑගසන්නට විය. ඔව්හු ඔහු දෙසට හැරෙමින් නුඹලාගෙන් කුමක් නැති වී දැයි ඇසූහ. රජතුමාගේ පාන පාත්‍රය අපෙන් නැති වී ඇතැයි ඔව්හු රාජසේවකයෝ කිහ. එය නැවත ලබා දෙන අයෙකුට ඔටුවෙකු පිට ගෙන යා හැකි ධාන්‍ය ප්‍රමාණයක් පිරිනැමෙනු ඇත. මම ඊට සහතික වෙමි. ඔවුන්ගේ ප්‍රධානියා පැවසිය. අල්ලාහගේ නාමයෙන් අපි දිවුරමු. මෙම භූමියේහි අවුල් ඇති කරන්නට අපි නොපෙමිණියෙමුයිද? තවද අප සොරුන් නොවන බව නුඹලා හොඳින් දනිතීද? ඔව්හු සහෝදරයෝ කීහ. නුඹලා බුරුකාරයින් වුවහොත් එයට දඩුවම කුමක්දයි නුඹලා දන්නේහිදැයි ඔව්හු එනම් රාජසේවකයෝ කීහ. قالوا جزاؤه من وجد في رحله فهو جزاؤه كذلك نجزي الظالمين فبدأ بأوعيتهم قبل وعاء أخيه ثم استخرجها ثم استخرجها من وعاء أخيه كذلك كدنا ليوسف ما كان ليأخذ أخاه في دين الملك إلا أن يشاء الله نرفع درجات من نشاء وفوق كل ذي علم عليم කවරෙකුගේ පොදියෙහි එය තිබේද ඔහුමය එයට දඩයවන්නේ. එලෙස අප අපරාධ කරුවන්ට දඩුවම් දෙන්නේ යයි ඔව්හු එනම් සහෝදරයෝ කීහ. එවිට ඔහු එනම් යූසුෆ් තම සොයුරාගේ බඩු පොදිය සෝදිසියට පෙර ඔවුන්ගේ සුළු සොයුරන්ගේ බඩු පොදි සෝදිසි කරන්නට පටන් ගත්තේය. අවසානයේදී ඔහු එය තම සොයුරාගේ බඩු පොදියෙන් ඉවතට ගත්තේය. මෙසේ යූසුෆ්ට අපි අපේ සැලැස්මෙන් උදව් කළෙමු. අල්ලාහට අබිමත නම් පමණක් මිස ඔහුට තම සොයුරා මිසරේ නීතිය වූ රජතුමාගේ දහමානුව ග්‍රහණයට ගත නොහැකිව තිබුණි. අපට අබිමත අයගේ తত্ত্বය අපි උසස් කරමු. තවද ඥානීය ඇති සියලු ඥානීන්ට ඉහලින් සර්ව ඥානියා අල්ලාහ් වන්නේය. قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في نفسه ولم يبدها لهم قال أنتم شر مكانا والله أعلم بما تصفون قالوا يا أيها العزيز إن له أبا شيخا كبيرا إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا نراك من المحسنين قال معاذ الله أن نأخذ إلا من وجدنا متاعنا عنده إلا من وجدنا متاعنا عنده إنا إذا لظالمون මොහු සොරකම් කළා නම් එය පුදුම වීමට කාරණයක් නොවේ. ඊට හේතුව මොහුගේ සොයුරෙකු සැබවින්ම මීට පෙර සොරකමක් කර තිබේ. යැයි ඔවුහු කීහ. මේ ඇසූ යූසුෆ් ඒ ඔහුගේ සිතෙහි රහසිගතව තබා ගතේය. ඔහු එය ඔවුන්ට හෙළිදරව් නොකළේය. නුඹලා ඊතා නරක තත්වයේ මිනිසුන්ය. නුඹලා මාගේ මුහුණටම චෝදනා නගන දෑගෙන අල්ලා ඊතා හොඳින් දනියයි. ඔහු එනම් යූසුෆ් කීවේය. ශ්‍රේෂ්ඨ උතුමාණන් වන අසීස්තුමනි සැබවින්ම මොහුට ඊතා වයස්ගත පියෙක් සිටි. එම නිසා ඔහු කනස්සලු නොවනු පිණිස මොහු වෙනුවට අපගෙන් කෙනෙකු ගන්න. ඔබ ඊතා ත්‍යාගශීලී පුරුෂයෙකු ලෙස අපි දකින්නෙමු යයි ඔවුහු කීහ. අපගේ දේපල ඔහු ළඟ තිබී සම්බව වූ අය හැර වෙන කෙනෙකු සිරගෙට ගැනීමෙන් අල්ලා ආරක්ෂා කරත්වා. එවිට අපි සැබවින්ම වැරදි කරන්නවුන්ගෙන් කෙනෙකු වන්නෙමුයි. ඔහු එනම් යූසුෆ් කීවේය. فلما استيئسوا منه خلصوا نجيا قال كبيرهم ألم تعلموا أن أباكم قد أخذ عليكم موثقا قد أخذ عليكم موثقا من الله ومن قبل ما فرطتم في يوسف فلن أبرح الأرض حتى يأذن لي أبي أو يحكم الله لي وهو خير الحاكمين ارجعوا إلى أبيكم فقولوا يا أبانا إن ابنك سرق وما شهدنا إلا بما علمنا وما كنا للغيب حافظين واسأل القرية التي كنا فيها والعير التي أقبلنا فيها وإنا لصادقون قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني بهم جميعا إنه هو العليم الحكيم ඔහු එනම් යූසුෆ්ගෙන් බලාපොරොත්තු සුන් වූ ඔවුහු මුල්ලකට ගොස් වෙන්ව මුණ ගැසී කතා කළහ. නුඹලාගේ පියා අල්ලාහගේ නාමයෙන් නුඹලාගෙන් ප්‍රතිඥාවක් ලබාගත් බවත් මීට පෙර යූසුෆ් පිළිබඳව දුන් ප්‍රතිඥාව නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නේහුද? මෙනිසා මාගේ පියා මට අවසර දෙනතුරු හෝ අල්ලා තීරණයක් දෙනතුරු හෝ මම මේ රට හැර නොයමි. ඔහු එනම් අල්ලා විනිශ්චයකරුවන්ගෙන් ඊටාම හොඳයයි ඔවුන්ගේ වැඩිමලා කීය. නුඹලාගේ පියා වෙත ආපසු යනු. තවද අපගේ පියාණනි සැබවින්ම නුඹගේ පුත්‍රයා ස්වරකමක් සිදු කළේය. ඔහු සොරකම් කරනු අපි නොදුටුවෙමු. අපි දන්නා දෑ ගැන මිස අපි සාක්ෂි නොකීවෙමු. গুপ্ত දෑ ගැන අපි පිරික්සුම් නොකලෙමුයි කියනු. තවද නුඹ මේ බව අප රැඳී සිටි නගරයේ ජනයාගෙනු අප ආපසු පෙමිණි තවලෙමෙනුත් විමසා බලව. සැබවින්ම අපි සත්‍යවාදී හුමයයි ඔවුහු කීහ. නොඑසේය. නුඹලාගේ සිත් වැරෑරුම් කරුණක් නුඹලාට සැහැල්ලු ලෙස පෙන්눔 කළේය. එනිසා මම මෙයත් සතුටින් ඉවසිලිවන්තව විඳ දරා ගන්නෙමි. අල්ලාහ් ඔවුන් සියලු දෙනාම මා වෙතගෙන එන්නට පුළුවන්. සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රඥ වන්නේ ඔහුමයයි. ඔහු එනම් පියා කීවේය. وتولى عنهم وقال يا أسفى على يوسف وابيضت عيناه وابيضت عيناه من الحزن فهو كظيم قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا حتى تكون حرضا أو تكون من الهالكين قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله وأعلم من الله ما لا تعلمون يا بني يذهبوا فتحسسوا من يوسف وأخيه ولا تيأسوا من روح الله إنه لا ييأس من روح الله إلا القوم الكافرون පසුව ඔහු එනම් පියා ඔවුන්ගෙන් ඉවතට හැරී අහෝ යූසුෆ් ගැන මට වූ ශෝකයයි කීවේය. තවද ඔහු සිතෙහි යටපත් කරගත් සොවින් ඔහුගේ දෙනෙත සුදුමැලි විය. අල්ලාහ්ගේ නාමයෙන් කියන්නෙමු. නුඹ සම්පූර්ණයෙන් ලෙඩෙකු වනතුරු හෝ මැරෙනතුරු හෝ නුඹ යූසුෆ් සිහිපත් කිරීම නොනවත්වන්නේ යයි ඔව්හු කීහ. මාගේ දුක සහ මාගේ වේදනාව ගැන මා අල්ලාහට පමණයි පැමිණිලි කරන්නේ. තවද නුඹලා නොදන්නා දේවල් මම අල්ලාහගෙන් දැනගනිමි. ඔහු එනම් පියා කීවේය. මාගේ දරුවනි යනු තවද යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන සෝදිසි කරනු. අල්ලාහ්ගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම ප්‍රතික්ෂේප කරන ජනතාව මිස කිසිවෙක් අල්ලාහ්ගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනියයි ඔහු කීවේය. فلما دخلوا عليه قالوا يا أيها العزيز مسنا وأهلنا الضر وجئنا وجئنا ببضاعة مزجاة لنا الكيل وتصدق علينا إن الله يجزي المتصدقين قال هل علمتم ما فعلتم بيوسف وأخيه إذ أنتم جاهلون قالوا أئنك لأنت يوسف قال أنا يوسف وهذا أخي قد من الله علينا إنه من يتق ويصبر فإن الله لا يضيع أجر المحسنين قالوا تالله لقد آثرك الله علينا وإن كنا لخاطئين ඔවුන් පෙරලා මිසරයට ගොස් ඔහු එනම් යූසුෆ් ඉදිරියට පැමිණි විට ශ්‍රේෂ්ඨ උතුමාණනි අපටත් අපගේ පවුලටත් අතිමහත් විපත් සිදුවින. බාණ්ඩ හුවමාරු සඳහා අපි අඩු වටිනාකම් ඇති බාණ්ඩ රැගෙන ආවෙමු. එම නිසා අපට සම්පූර්ණ ධාන්‍ය ප්‍රමාණය දෙනු මැනව. තවද අපට පින් පිනිස දෙනු මැනව. සැබවින්ම අල්ලාහ් ත්‍යාගශීලීන්ට තිලින දෙන්නේ යයි ඔවුහු කීහ. නුඹලා නොදැනුවත්ව සිටියේදී යූසුෆ්ටත් ඔහුගේ සහෝදරයාටත් නුඹලා කළ දෑ නුඹලා දන්නවාදයි ඔහු එනම් යූසුෆ් කීවේය. සැබවින්ම ඔබද යූසුෆ් යයි ඔහු කීහ. මම යූසුෆ් වෙමි. මේ මාගේ සොයුරා අල්ලා අපට ඊටමත් කාරුණික විය. යමෙක් බැතිමත් වන්නේද, ඉවසිලිවන්ත වන්නේද සැබවින්ම අල්ලා යහකම් කරන්නවුනගේ ඵල විපාක නිෂ්ඵල නොකරන්නේයයි ඔහු එනම් යූසුෆ් කීවේය. අල්ලාහ්ගේ නාමයෙන් පවසමු. සැබවින්ම අල්ලාහ් ඔබ අපට වඩා ඉහළින් තෝරාගත්තේමය. අපි ඇත්තෙන්ම පෞකාරයින් වීමු යයි ඔව්හු කීහ. قال لا تثريب عليكم اليوم يغفر الله لكم وهو أرحم الراحمين اذهبوا بقميصي هذا فألقوه على وجه أبي يأت بصيرا وأتوني بأهلكم أجمعين මෙදින නුඹලා කෙරෙහි දොස් දැකීම නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙත්වා. ඔහු දයාලුවන්ගෙන් ඊටමත් දයාලුයයි. ඔහු එනම් යූසුෆ් කීවේය. මාගේ මේ කමිසය ගෙන යනු. එය මාගේ පියාගේ මුහුණෙහි එළව්. එවිට ඔහු දැස් පෙනෙන්නෙකු වනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු දෙනා මා වෙත කැඳවාගෙන එනුයි ඔහු කීවේය. ولما فصلت العير قال أبوهم إني لأجد ريح يوسف لولا أن تفندون قالوا تالله إنك لفي ضلالك القديم فلما أن جاء البشير ألقاه على وجهه فارتد بصيرا قال ألم أقل لكم إني أعلم من الله ما لا تعلمون قالوا يا أبانا استغفر لنا ذنوبنا إن إنا كنا خاطئين قال سوف أستغفر لكم ربي إنه هو الغفور الرحيم තවලම මිසරයෙන් පිටත් වූ අවස්ථාවේ මට නියත වශයෙන්ම යූසුෆ්ගේ සුවඳ දැනේ. වයස්ගත නිසා මාගේ සිහිය දුර්වලයයි නුඹලා නොසිතන්නේහුනම් මාගේ වචනය විශ්වාස කරන්නහුයයි කන්ආනේ සිටි ඔහුගේ පියා කීවේය අල්ලාහගේ නාමයෙන් කියන්නේ නියත වශයෙන්ම නුඹ තාමත් නුඹගේ පැරණි මංමුලා වෙහිමයයි නිවසේ සිටි ඔව්හු කීහ සුභාරංචිය දරන්නා පෙමිනි විට එය එනම් යූසුෆ්ගේ කමිසය ඔහු එනම් පියා වූ යක්ූබ්ගේ මුහුණ මත දැමූ විට ඔහු දැස් පෙනෙන්නෙකු බවට ආපසුපත් විය. නුඹලා නොදන්නා දේවල් මම අල්ලාහ්ගෙන් දැනගන්නා බව මම නුඹලාට කීවා නොවේදයි එවිට ඔහු කීය. "අහෝ පියාණනි, අපේ පව්වලට සමාව අයදුන් මැනව. සැබවින්ම අපි පව්කාරයින් වී සිටිමුයි." ඔව්හු එනම් පුත්තු කීහ. මාගේ පරමාධිපතිගෙන් නුඹලාට සමාව ඉල්ලා සිටින්නෙමි. සැබවින්ම ආදි ක්ෂමාශීලී අසමසම කරුණාන්විත ඔහුමයයි ඔහු එනම් පියා කීවේය. فلما دخلوا على يوسف آوى إليه أبويه وقال ادخلوا وقال ادخلوا مصر إن شاء الله آمنين ورفع أبويه على العرش وخروا له سجدا وقال يا أبت هذا تأويل رؤياي من قبل قد جعلها ربي حقا وقد أحسن بي إذ أخرجني من السجن وجاء بكم وجاء بكم من البدو من بعد أن نزغ الشيطان بيني وبين إخوتي إن ربي لطيف لما يشاء إنه هو العليم الحكيم ඔවුන් යූසුෆ් ඉදිරියට පැමිණි විට ඔහු සිය දෙමාපියන් තමා වෙත ලං කරගත්තේය. පසුව ඔහුගේ පවුලේ අයට නගරයට පිවිසෙව්. අල්ලාහ් අබිමත නම් නුඹලා සුරක්ෂිත වනු ඇතැයි ඔහු එනම් යූසුෆ් කීවේය. නගරයට පිවිසීමෙන් පසුව ඔහු තම දෙමාපියන් රාජාසනාරූඪ කළේය. තවද ඔව්හු ඔහුට සජදා එනම් নমස්කාර කළහ. පියාණනි, පෙර මාගේ සිහිනයේ අර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සත්‍ය කළේය. දඟගෙයින් මා බැහැර කළ කලහිද ෂයිතන් මා සහ මාගේ සහෝදරයින් අතර ඉදිරි වාදිකම් හටගැන් වූ පසු නොබලා කාන්තාරයෙන් මෙහි ගෙන ආ කල්හිද මාගේ පරමාධිපති මට දයාලු විය. සැබවින්ම මාගේ පරමාධිපති ඔහු අබිමත වූ දෑට කුළු නැතිය. සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රඥ වනුයේ ඔහුමය. رب قد آتيتني من الملك وعلمتني من تأويل الأحاديث فاطر السماوات والأرض أنت وليي في الدنيا والآخرة توفني مسلما وألحقني بالصالحين ذلك من أنباء الغيب نوحيه إليك وما كنت لديهم إذ أجمعوا أمرهم وهم يمكرون وما أكثر الناس ولو حرصت بمؤمنين وما تسألهم عليه من أجر إن هو إلا ذكر للعالمين පරමාධිපති ආනනි ඔබ මට රාජ්‍ය දුන්නේය. තවද ඔබ සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය මට ඉගෙන උයේය. අහස්හි සහ මහ පොළොවේහි මෙවුම් කරවානනි මෙලොව සහ පරලොව මාගේ භාරකරු ඔබයි. ඔබට අවනතව මිය යෑමට මට ඉඩ සලස්වනු මැනව. තවද මා දැහැමියන් හා එක් කරනු මැනව. නබි මුහම්මද් මේ අප නුඹට පහල කරන গুপ্ত වෘත්තාන්තයන්ගෙන්ය. යූසුෆ්ට එරෙහිව ඔවුන් ඔහුගේ සහෝදරයින් එකතු වී කුමන්ත්‍රණයක් සැලසුම් කරන අවස්ථාවේ නුඹ ඔවුන් අතර සිටියේ නැත. නමුත් නුඹ කතරම් උනන්දු වූවත් ජනයාගෙන් වැඩි දෙනා එය විශ්වාස නොකරති. මේ සඳහා නුඹ ඔවුන්ගෙන් කිසිම කුලියක් නොඉලන්නේය. එය ලෝවැසි ජනයාට සිහිපත් කිරීමක් මිස නැත. وكأين من آية في السماوات والأرض يمرون عليها وهم عنها معرضون وما يؤمن أكثرهم بالله إلا وهم مشركون أفأمنوا أن تأتيهم غاشية من عذاب الله أو تأتيهم الساعة أو تأتيهم الساعة بغتة وهم لا يشعرون قل هذه سبيلي أدعو إلى الله على بصيرة أنا ومن اتبعني وسبحان الله وما أنا من المشركين وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم من أهل القرى أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم ولدار الآخرة خير للذين اتقوا أفلا تعقلون එසේම අහස්හි සහ මහ පොළොවේහි ඇති සංඥා බොහෝය. ඔව්හු ඒවා ගැන කිසිම තැකීමක් නැතිව ඒවා පසු කර යති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අල්ලාහ ගැන විශ්වාස නොකරති. ඔවුන් සමානයන් තබන්නන් මිස නැත. අල්ලාහගේ දඩුවම ඔවුන් හසු කිරීමෙන් හෝ ඔවුන් නොදැනුවත්වම හදිසියෙම පරමාන්ත මොහොත ඔවුන් වෙත පැමිණීමෙන් හෝ ඔවුන් සුරක්ෂිතද? මම අල්ලාහ වෙත ඇරයුම් කරමි. මමද මා අනුගමනය කරන්නෝද අපගේ මාර්ගය කුමක්දයි පැහැදිලි දැක්මක් මත සිටින්නෙමු. අල්ලා සවිසුද්ධය. මම සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවෙමි. නබි මුහම්මද් පවසව. නබි මුහම්මද් ගම්මාන වැසියන්ගෙන් ඔවුන් වෙත අපි වහී පහල කළ පුරුෂයින් මිස රසූල් වරයින් ලෙස නුඹට පෙර අපි නොඑව්වෙමු. ඔව්හු එනම් ප්‍රතික්ෂේප කරන ජනයා භූමියේහි සංචාරය නොකළෙහිද එසේනම් ඔවුන්ට පෙරවිසුවන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුන්ට දැකගත හැකිව තිබුණි. විය බැතිමත් අයට පරලොව නිවස සැබවින්ම ඊතා යහපත්ය. නුඹලා වටහා නොගන්නෙහුද? حتى إذا استيأس الرسل وظنوا أنهم قد كذبوا وظنوا أنهم قد كذبوا جاءهم نصرنا فنجي من نشاء ولا يرد بأسنا عن القوم المجرمين لقد كان في قصصهم عبرة لأولي الألباب ما كان حديثا يفترى ولكن تصديق الذي بين يديه ولكن تصديق الذي بين يديه وتفصيل كل شيء وهدى ورحمة وتفصيل كل شيء وهدى ورحمة لقوم يؤمنون ඔවුන්ගේ ජනයා පිළිබඳව රසූල්වරුන්ගේ බලාපොරොත්තු සුන්වි විරුද්ධවාදී ජනයාද රසූල්වරුන් Tamanට මුසාවක් කියන ලදැයි සිතූ කලෙහි අපගේ උදව් ඔවුන් වෙත එනම් රසූල්වරුන් වෙත පැමිණියේය. එවැනි අවස්ථාවක් එළඹුණු විට අප අභිමත කෙනෙක් මුදවාගනු ලැබුවහ. පෞකාරයෙන්ගෙන් අපගේ උදහස පහ කරනු නොලබන්නේය. සැබවින්ම ඔවුන්ගේ වෘත්තාන්තයන්හි නුවණ ඇති අයට පාඩමක් ඇත. එය එනම් අල් කුර්ආනයේ ගොතන ලද කථාන්තරයක් නොවන්නේය. නමුත් එය ඔවුන්ට පෙරදෑ සත්‍ය කිරීමක්ද සියලු දෑහි විස්තර කිරීමක්ද තවද විශ්වාස කරන ජනතාවට යහමගද දයාලුවද ඇත.